දේශනාවේ මාතෘකාව අටාරස මහා විපස්සනා පළවන කොටස තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අනිච්ඡානුපස්සනං කාමින්තු නිච්ච සංඤං පජාති දුක්ඛානුපස්සනං භාවින්තු සුඛ සංඤං පජාති අනත්තානුපස්සනං භාවින්තු සෝ අත්ථ සංඥං පජහති නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහති විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජහති නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තු ආදානං පජහති කරානුපස්සනං භාවෙන්තු ඝන සංඤං පජහති වයානුපස්සං භාවෙන්තු ආයුහනං පජහති විපරිණාමානුපස්සනං භාවෙන්තු දුවසඤ්ඤං පජහති අනිමිත්තාන් පස්සනං භාවෙන්තු නිමිත්තං පජහති අප්පනිහිතානුපස්සනං භාවෙන්තු පනිදිං පජහති ශුඤ්ඤතානුපස්සනං භාවෙන්තු අභිනිවේෂං පජහතේ අභිපඤ්ඤා ධම්ම විපස්සනං භාවෙන්තු සාරාදානං පජහති යථා භූත ඥාන දස්සනං පජහති භාවෙන් හෝ මම්මෝහා විනිවේසං පජාති ආදීනවානුපස්සනං භාවෙන් තෝ ආලයා විනිවේසං පජාති පටිසංඛානුපස්සනං භාවෙන් තෝ අප්පටිසංඛං පජාති විවට්ටානුපස්සනං භාවින්තු සංයෝගා විනිවේදං පජහති නිවර කෙටි වශයෙන් විදර්ශනා භාවනාව පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. විදර්ශනා භාවනාවේදී විදර්ශනා භාවනාව කරන්නව අවස්ථාවේදී ඒ කරන භාවනාවට භාවනාවේ එක්තරා අවස්ථාවකට ලක්ඛනාරම්මනික විපස්සනාව කියලා ව්‍යවහාරයක් කෙරේ. මේ ලක්ඛනාරම්මනික විපස්සනාම ආරම්භයේ පටන්ම සංස්කාරයන් පිළිබඳව තිබෙනා වූ නොදැනුවත්කම් නොගැලපෙන හැඟීම් නොගැලපෙන දැනීම් කෙලෙස් සහගත හැඟීම් තියෙන මේම අක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙන හැටි සමකන්නදී මේ අනුපස්සනා නාමයෙන් කතා කරන්නේ මේ ඒ විදර්ශනාව පවත්වන්නව අවස්ථාවේදී යොදන්නා වූ හිතට ඒ කියන්නේ සල්ලක්ෂණ චිත්ත පරම්පරාව කියලා එකට කතා කරන්නේ ඒ සල්ලක්ෂණ චිත්ත පරම්පරාව හඳුන්වන වචනයි මේ අනුපස්සනා කියලා සඳහන් වෙන්නේ මේ අනුපස්සනා කියන වචනයේ තේරුම පැහැදිලි වශයෙන් ගන්නවන අනු අනුපස්සන අනුපස්සන නැවත නැවත පස්සන නුවණින් බැලීම නුවණින් සැලකීම එතකොට සලක්කන කියන සැලකීම ප්‍රකට කරලා දැන ගැනීම කියන මේ තේරුමේ වැටි. මේ අනුපස්සන වාසයෙන් සඳහන් වන දැනීම් කොටස්, සැලකීම් කොටස් සූත්‍ර දේශනාවේ දීපාකාරයෙන් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ওই විදිහට තුන් ආකාරයකින් බොහෝ තැන්වල සඳහන් වෙනවා අනුත්‍ය අනිත්‍යානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන එතකොට සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන ඒ කොටස් හතරටම සඳහන් වෙන්නේ අනුපස්සනා කියන නාමය මේ අනුපස්සනාව මේ විදියට ඇතම් තැනක තුනකට තියෙනවා. ඇතම් තැනක හතරකට තියෙනවා. කියන්නේ අනිත්‍යානුපස්සන අනිත්‍යානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා ඔය විදිහට හතර ආකාරයකට තියෙනවා. සමහර තැනක මේ අනුපස්සනාවතෙන් සඳහන් වෙන සැලකීමේ ක්‍රමය අනුපස්සනා නාමයේ නැතුව අනික්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සාලතෝ ආබාධතෝ කියලා ওই විදිහට සූත්‍ර දේශනාවල 11 ආකාරයකින් පෙන්වු කරනවා. ඒවත් මේ විදර්ශනා ඥානය විදර්ශනා හිත් පරම්පරාව පවත්වන හැටි ඒ ඒ පුජ්‍යලයන්ට ඒ පුජ්‍යලයන්ගේ අදහස් අනුව ඒ පුජ්‍යලයන්ට ගැළපෙන හැටියටයි ඒ දේශනාවල් පවත්වලා තියෙන්නේ. එතකොට ආනාපාන සූත්‍රයේ ඒ හතර ආකාරයකට සඳහන් වෙනවා. ඊළඟට සත්තානුපස්සනා කියලා. අනුපස්සනා සතකටත් සඳහන් වෙනවා. මෙතන අපි අද මාතෘකාව වශයෙන් ලැබුවේ ওই හැම එකක්ම වාගේ එකට කැටි කරලා තේරුම් කර දීමට බලාපොරොත්තු වෙන අට්ඨාරද මහා විපස්සනා කියන මේ විපස්සනා ක්‍රමයයි. විදර්ශනා භාවනාව කරන යෝගාවචරයන් ඇතම් විදක මේ ත්‍රිවිධ අනුපස්සනාවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ අනුපස්සනාවල් තුනෙන් කාර්ය සම්පූර්ණ කරගන්නවා සමහර යෝගාවචරය. අරියත්වයක් සම්පූර්ණ කරගන්නවා මේ තුනෙන්. ඒ තුන ඒ තුනම මාදි වෙනවා සමහර විටක ඒ අත සමහර විටක හතර ආකාරයකින් සිහි කිරීමෙන් ඒ තුල තණ්හා සංකය සූත්‍රයේ සඳහන් වෙන්නේ සෝ වේදනාසු සෝතාසු වේදනාසු අනිත්‍යානුපස්සී විහෙරති විරාගානුපස්සී නිරෝධානුපස්සී නොය විදිහට සඳහන් එතනිනුත් ඒ ටිකෙනුත් අරහත්ත්වේ කුළු ගන්නලා තියෙනවා ඊළඟට එයින් සම්පූර්ණ නොවන ඇත්තන්ට සත්‍යානුපස්සන මේ මුලින් කියපු කොටස් හතර කියන්නේ අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන. මේ කොටස් හතෙනුත් සමහර සම්පූර්ණ කරගන්න. උපරිමාර්ග භාවනාව සම්පූර්ණ කර ගැනීමට විශේෂයෙන් මේ අට්ඨාර සමහා විපස්සනාව අවශ්‍යයි. විදර්ශනාව සම්පූර්ණ කර ගැනීමට අට්ඨාරස මහා විපස්සනාව ඊටාම ප්‍රයෝජනයි. එතකොට මේ විපස්සනා ක්‍රමය කියන්නේ මේ ලක්ඛනාරම්මනික විපස්සනාව කියලානේ අපි මුලින් සඳහන් කළේ. මේ ලක්ඛනාරම්මනික විපස්සනාවල් පවත්වන පිළිවෙල සම්බන්ධව මේ 18 ක්‍රමය සම්පූර්ණ කිරීමට අද එක දවසකින් පුළුවන් වෙන්නේ නැහැ. සමහර විට දවස් කීපකින් සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා ඇති. හොඳට සිහිය යොදාගෙන තමන්ගේ භාවනාවල් සම්පූර්ණ කර ගැනීමට උපකාර වන මේ විපස්සනා ක්‍රමය තමන් තුළ හොඳට දියුණු කර ගැනීමට අදිෂ්ඨාන කරගෙන මේ දේශනාවට කම් යොමු කරගන්න හැටියට මතක් කරගන්න. එතකොට අර ලක්ෂණාරම්මනික විපස්සනාව කිව්වහම මේ ලක්ෂණයන් අරමුණු කරගෙන පවත්නාව විදර්ශනාවයි. බුදුරජාණන් වහන්සේ වෙන තැනක දේශනාවල් කළා තියෙනවා සෝවත පික්කවේ බික්ඛු අභිඤ්ඤයේ ධම්මේ අපරිජානං අවිඤ්ඤේයේ ධම්මේ අනබිජාන පරිඤ්ඤේයේ ධම්මේ අපරිජාන අභබ්බෝ නියාමං ධම්මං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං කියලා දේශනාවක් වෙන තැන්වල සඳහන් අභිඤ්ඤය ධර්මය අභිජානනේ විශේෂයෙන් දැන ගැනීම කරන්නේ නැතිව පරිඤ්ඤයේ ධම්මේ පරිඤ්ඤය ධර්මයන් විහෙහෙන් පරිඥාණය දැනීම සම්පූර්ණ දැනීම සම්පූර්ණ කරගන්නේ නැතිව මේ නියාම ධර්මයකට නියාම කියන්නේ මාර්ග ධර්මයකට පැමිණෙන්න කුසල ධර්මයන්නේ සම්පූර්ණ භාවයකට පැමිණීමට අභව්‍ය අභබ්බෝ අනියමං ධම්මං ඔක්කමිතුම් කුසලේසු ධම්මේසු නියාමයේ කියන ලෝකෝත්තර ධර්මයකින් නියම වීම සංඛ්‍යාත තත්වයකට පැමිණීමකට අභව්‍යයි කවුද අභව්‍ය අභිඥා පරිඥා කියන මේ දෙක සම්පූර්ණ නොගත් යෝගාවචරය. එතකොට යෝගාවචරයකට අභිඥාව සම්පූර්ණ දිය යුතුයි පරිඥාව සම්පූර්ණ වීම. අභිඥාව සම්පූර්ණ වීමටත් පරිඥාව සම්පූර්ණ වීමටත් ලක්ෂණාරම්මනික විපස්සනාව හොඳට පැහැදිලිව හිතේ තැම්පත් කරගත යුතුයි. එතකොට මේ අභිඤ්ඤය කිව්වේ මොකද්ද? පරිඤ්ඤය කිව්වේ මොකද්ද? අභිඤ්ඤය ධර්ම. දැනගත යුතු විශේෂ ඥානයෙන් දැනගත යුතු ධර්ම අභිඤ්ඤය දානවා. පරිඤ්ඤය කියන්නේ ඒ විදිහම විශිෂ්ට වූ ඥානෙ පැතිර දැනගත යුතු ධර්ම. එතකොට අර ලක්ෂණ අවබෝධය කියන එකයි මේ වචන දෙකෙන්ම සඳහන් වෙන්නේ. පච්චත්ත ලක්ෂණ අවබෝධයයි සාමාන්‍ය ලක්ෂණ අවබෝධයයි කියන මේ දෙකයි මේ වචන දෙකෙන් ගන්න. විදර්ශනාව පවත්වාගෙන යන අවස්ථාවේදී විශේෂයෙන් සලකන්න තියෙන්නේ සමාධිය. ප්‍රඥාව සම්බන්ධ කරගත්ත සමාධිය හොඳට වැඩෙන්න ඕන. ඒ වැඩෙන සමාධියට ප්‍රඥාව නිතරම කිට්ටු වෙන්න ඕන. ඒ කියන්නේ සමාධිය දෙවනුව තියාගෙන ප්‍රඥාව මූලිකව තියාගෙන කටයුතු කරන්න ඕන විදර්ශනා කාර්යයේදී. විදර්ශනා කාර්යයේදී ප්‍රඥාව මුල් වෙන්න ඕන. එතකොට අර ලක්ෂණ රම්මනික විපස්සනාවේ කියුවේ ප්‍රඥාවට කියන නම. ඒක සම්පූර්ණ වීමට සමාධිය නැතුව බෑ. එනිසා නොකඩවා සමාධියක් ලබා ගන්න ඕන. හතරෙන් පතර කඩ වෙමින් සමාධිය යනවනම් ඒත් දුර්වලයි. සමාධිය කඩ වෙන්නේ මොක් නිසාද? සමාධිය කඩ වෙන්නේ මේ නීවරණ නිසා. හැකිත අඳුරට මේ විදර්ශනා භාවනාවේ යෙදෙන පින්නතුන් නොකඩවා සමාධිය රැක ගන්න මහන්සි ගන්නවා. සමාධියට බාධක වෙන නීවරණයන් හිත අවුල් කරගන්නේ නැතුව සමාධිය රැක ගන්න ඒ විදිය සමාධිය රැකගෙන යන්නව අවස්ථාවේදී තමයි අර ප්‍රඥාව මූලික වෙලා මේ ලක්ෂණාරම්මනික විපස්සනාව සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ ලක්ෂණාරම්මනික වශයෙන් අර පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන මේ දෙක සම්පූර්ණ වෙන්න ඕන. පච්චත්ත ලක්ෂණය කියන්නේ මුලින්ම විදර්ශනාව කරන්නා වූ පින්නතාවට සමාධිය සම්පූර්ණ වේ සමාධිය හොඳ සම්පූර්ණ වෙනකොට ඒ තමන් කර්මස්ථානයට ගත්ත අරමුණු කොටසෙහි ප්‍රකටව දැනෙන අරමුණු කොටසක් තමන් ඉදිරිපත් කරගන්නේ. කියන්නේ කර්මස්ථාන රාශියක් තියෙනවා. තියෙන්න පුළුවන්. එයින් තමන්ට හොඳට ප්‍රකටව දැනෙන කොටසකට හිත යොදා ගන්න. ඒ හිත යොදා ගන්න අවස්ථාවේදී ඒ හිත එතකොට සංඛාරයන් අරමුණු කරගෙන ඒ හිත පවතී. සංඛාරයන් අරමුණු කරගෙන පවතිනා වූ මේ හිත සමාධියෙන් සම්පත් කරගන්න. සම්පත් කරගත්ත හිත අර සං අරමුණු වෙච්ච සංඛාර කොටසට හිත යොදාගෙන ඉන්න. ඒ හිත යොදාගෙන ඒ සංඛාර කොටස ඒ හිත යොදාගෙන ඉන්නා වූ අවස්ථාවේදී ක්‍රමයෙන් හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන හිත හැතම් විදක රක්ෂණික සමාධි තත්යෙන් තැම්පත් වෙන්න පුළුවන්. හැතම් විද යෝගාවචරය පුරුදුකාරයෙන් නම් අර්පණ සමාධියනොතිද තැම්පත් වෙන්න කරගන්නට පුළුවන්. ඔය කොයි සමාධියකින් හරි හිත හොඳට සංපත් වෙලා තියෙනවනම් ප්‍රඥාවේ කාර්යය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ එවිටයි. එහෙම නැතුව සමාධිය නියමන්නවට නැත්නම් කඩ වෙනවා නම් කැඩි කැඩි යනවා නම් අර ප්‍රඥාවේ කාර්යය නියමන්නවට කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. එතකොට සමාධියක් නැහැ ප්‍රඥාවක් නැහැ. මෙන්න මේ පාඩුව නොවෙන්නේ නියම අන්දමට කර්මස්ථාන කොටසේ හිත යොදා ගන්න පුරුදු කරගන්න ඕනේ. එතකොට මේ විදිහේ පුරුදු කරගත්ත යෝගාවචරයාට ඒ එක් කිස් ගහක් උනත් සෑහෙනවා. එතකොට ආනාපාන දෙක දෙකෙන් Tamanna හොඳට ප්‍රකටව දැනෙන හුස්ම ඇතුල් වීමේ පිටවීමේ ක්‍රමයක් තිබෙනවා නම් හොඳට ප්‍රකටව දැනෙන අන්දමට එතෙන්ට හිත යොදාගන්න. එතකොට වෙන යම් කිසි ශරීර කොටසකට හරි හිත යොදාගෙන සිටින්න ඕන. එතකොට සමාධිය රැකෙන්න පුළුවන්. සමාධිය රැකෙනකොට මේ කියන අන්දමට ප්‍රඥාවේ කාර්ය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. මේ ළඟට අපි හිතන්නට ඕන අර මුලින්ම ලැබෙන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් වැටහිම නෙමෙයි මුලින් වෙන්න ඕන. විදර්ශනාවේදී විදර්ශනාව සම්බන්ධව කතා කරනකොට බොහෝ විට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ සංස්කාරයන් තේරුම් ගැනීමයි කියලායි කතා කරන්නේ. නමුත් මේ විදර්ශනාව ක්‍රමානුකූලව යන්න ඕන නිසා පළමුවෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් නොව ඒ පච්චත්ත ලක්ෂණේ කියන පච්චත්ත ලක්ෂණේ කියන ඒ සංස්කාර කොටසට අයිති පුජ්‍යලිකව අයිති ලක්ෂණයට හිත යොදන්නට ඕන. එතකොට ඒකයි පළමුවෙන් ප්‍රකට වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවනම් දැන් පඨවි ධාතු කොටස සම්බන්ධව අපි කල්පනා කරමු. තමන් මොන කොටසකට හරි හිත යොදාගෙන භාවනා කරන්න අවස්ථාවේදී රූප කොටසකදී මුලින්ම තමන්ට වැටහෙන්න ඉඩ තියෙනවා රූප පටවි කොටස. පටවි කොටස වැටහෙනකොට පටවි කොටස වැටහෙන්න ඕන පටවි කොටසට ආයිති කුජලික ලක්ෂණයෙන් වැටෙන්න ඕන. අනික දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වශයෙන් නෙවෙයි. ඒක දෙවනුවයි වැටෙන්නේ. මුලින් වැටෙන්න ඕන පච්චත්ත ලක්ෂණේ කියන පුජ්‍යලික ලක්ෂණය. පඨවි ධාතුව සම්බන්ධව වැටෙන්න ඕන ඡන්ද ලක්ෂණය. ආපෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන පග්ඝරණ ලක්ෂණය. තේජෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන පාඨක පාඨක ලක්ෂණය. වායෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන සමුදීර්ණ ලක්ෂණය. සමදීරණ ලක්ෂණ කියන්නේ චාරක ගතිය. එළවෙන ගතිය, හට මෙහාට යන ගතිය. මෙන්න මේ විදිහට මේ ලක්ෂණ වලට කියන්නේ පච්චත්ත ලක්ෂණ. එතකොට චිත්තේ පච්ච පච්චත්ත ලක්ෂණය මොකද අරමුණු දැනීම. අරමුණක් දැනීම පස්සේ නාම ධර්මයන් වශයෙන් ලැබෙන පස්සේ පුජ්‍යලක ලක්ෂණය මොකද්ද? ස්පර්ශය අරමුණේ රස විඳීම. මෙන්න මේ විදිහට ඒ ඒ දේවල් පිළිබඳව පුජ්‍යලික ලක්ෂණ ඉස්සෙල්ලා වැටහෙන්න ඕන මුලින් වැටහෙන්න ඕන. ඒ මුලින් මේ විදිහට වැටහෙනකොට ඒ ධාතු ලක්ෂණ සම්පූර්ණයෙන් වැටහිලා හිටිනවා. සම්පූර්ණයෙන් ප්‍රකටව දැනෙන්න පටන් ධාතු ලක්ෂණ. මේ ධාතුවේ ලක්ෂණය මේකයි මේ ධාතුවේ ලක්ෂණය මේකයි. මේ ධාතුවේ ලක්ෂණය මේකයි ධාතු ලක්ෂණය හොඳට වැටහෙනකොට ඒක උපකාර වෙනවා සාමාන්‍ය ලක්ෂණේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සාමාන්‍ය ලක්ෂණේ කියලා එකට කියන්නේ. ඒ සාමාන්‍ය ලක්ෂණේ කියන එකේ තේරුම පොදු ලක්ෂණේ. සියලුම සංස්කාර ධර්මයන්ට අයිති ලක්ෂණ තුනයි ප්‍රධාන වශයෙන්. මොකන්ද? අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනයි සාමාන්‍ය ලක්ෂණය. මෙන්න මේ විදිහට විදර්ශනා භාවනාව කරන්නව අවස්ථාවේදී පළමුවෙන් පච්චත්ත ලක්ෂණය අවබෝධ වුණයින් පස්සේ හිත යොමු කරන්න ඕන සාමාන්‍ය ලක්ෂණය. එතකන් ඒවා සම්පූර්ණයෙන් වැටහෙන තුරු ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට හිත යොදන්න උවමනා නැහැ. නැත්නම් විත නැත්නම් යෝගාවචරයන්ට පැරණි පුරුදු අනුව උපනිශ්‍රයේ බහුල වශයෙන් තිබෙනා වූ යෝගාවචරයන්ට නැත්නම් විදක අනිත්‍ය දුකානාත්ම කියන ලක්ෂණ එකපාරට වැටහෙන්න පුළුවන්. ඒ අත්දැක ඉක්මනින් පුළුවන් අවබෝධයක් කරගන්න ඥාන කෘතිය සම්පූර්ණ කර ගැනීම. ඒ ඒ විදියට හැම කෙනෙක්ම හිතන්නේ අනනරයි. අනිත් එක තමන් තමන්ට සදර පුරුද්දක් නැහැ කියලා පසුබට වෙන්නත් නරකයි. තියනවා කියලා ඉස්සරහට පනින්නත් නරකයි. මේකේ මධ්‍යස්ථව නියම ක්‍රමයට කටයුතු කරනකොට විදර්ශනාව පවත්වන අවස්ථාවේදී මේ ලක්ෂණ පටවි ධාතු ආදීන්ගේ පච්චත්තලක්ෂණ වැටීගෙන ඊළඟට අනිත්‍ය ලක්ෂණාදී වැටහෙනවා නම් වැටහෙන පිළිවෙලට හිතේ දුවට කමක් නැහැ. සම්පූර්ණ කර ගැනීමට නම් තමන් මේ රූප කොටස් පිළිබඳව පංචස්ස ලක්ෂණය තේරුම් ගන්න ඕන. ඒ ඒ කොටස් වලට ආйти ලක්ෂණය තේරුම් ගන්න ඕන. බොහෝ විට විදර්ශනා භාවනා කරන යෝගාවචරයන්ට ඒක වැටහෙනවා. දැන් විදර්ශනා භාවනාව ගෙන යන අවස්ථාවේදී ශරීරයේ තද වෙන ගතියක් දැනෙනවා. ශරීරයේ තද වෙන ගතියක් දැනෙනවා. ශරීරයේ ඇඹරෙන ගතියක් තියෙනවා. ශරීරයේ දවන ගතියක් වැටහෙනවා. ශරීරයේ වෙන් වෙන් වෙන ගතියක් තියෙනවා. එකට ඒකාබද්ධ වෙන ගතියක් තියෙනවා. වැగిරෙන ගතියක්. ওই විදිහට දැනෙන අවස්ථාවල් තියෙනවා. ඒ වැටෙන්නේ මොකද්ද මේ පච්චත්ත ලක්ෂණ ධාතුන් පිළිබඳ පච්චත්ත ලක්ෂණ අරමුණට හිත පනින්නා වගේ දැනෙනවා එතකොට අරමුණකට සම්බන්ධ වෙනවා ගෑවෙන්නවා වගේ දැනෙනවා. ඔන්න ඔය විදිහේ නාම සම්බන්ධවත් ඔය විදිහට අවබෝධය ඇති වෙනවා. ඒවා පච්චත්ත ලක්ෂණ. ඒ පච්චත්ත ලක්ෂණ හොඳට සම්පූර්ණ වෙනතුරු සාමාන්‍ය වැඩ විදර්ශනා භාවනා කරන නිසා ඒවා හොඳට ප්‍රකටව දැනෙන තුරු ඉස්සරහට පණින්න යන නරකයි. මහන්සියෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණය ඉස්සරහට ගන්න යන නරකයි. ඒකට අවස්ථාවක් පැමිණෙනවා. පච්චත්තලසන හොඳට වැටේගෙන වැටේගෙන යනකොට ඔන්න ඒ ධර්මයන් පිළිබඳව ඒ ධාතු වශයෙන් ඒ කොටස් වැටෙනකොට එකක් එකක් පාසා වෙන් වෙන්ව වැටෙන්න පටන් ගන්නවා. වෙන් වෙන්ව වැටෙන්න පටන් ගන්නවා. ඒ වෙන් වෙන්ව වැටෙන්න පටන් ගන්නකොට අන්න අවස්ථාව සැලසෙනවා මේ ත්‍රිලක්ෂණ අනුපස්සනාවට. ඒ නිසා ඉක්මන් වෙන්නේ නැතුව භාවනා මාර්ගයේ හිත යොදාගෙන යන්න මෙන්න මේ විදිහට පංචස්ස ලක්ෂණය කරගෙන යනව අවස්ථාවේදී ඊළඟට කරන්නා වූ අනුපස්සනාවයි මේ ත්‍රිලක්ෂණ අනුපස්සනාව මුලින් තියෙන්නේ මේ දේශනාවේ කොටස් 18ක් සඳහන් වෙනවා අනුපස්සන 18ක් සඳහන් වෙනවා. අට්ඨාරස මහා විපස්සනා කියලයි සඳහන් වෙන්නේ. බොහෝම අටුවා පොත්වල මේ කර්මස්ථානයේ ගෙන යන යෝගාවචරයන් සම්බන්ධව දියුණු වෙච්ච ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්න සූදානම් ස්වභාවයක් තියෙන යෝගාවචරයන් හඳුන්වන්නේ අට්ඨාර සමා විපස්සනාවන්හි වැඩ කරන යෝගාවචරයන් කියලා. හිත යොදන යෝගාවචරයන් කියලා. එබඳු ඇත්තන්ට ඉක්මනින් වහාම ප්‍රතිඵල සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඒ නිසා මේ විපස්සනා 18 ක්‍රමයෙන් තේරුම් අරගෙන Taman තුල දියුණු කර ගැනීමට මහන්සි ගැනීමයි මේ යෝගාවචර පිළිසට අද මතක් කරන්න තියෙන්නේ. එයින් අද අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පයහති දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පයහති අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පයහති කියන මේ ත්‍රිවිධ අනුපස්සනාව පිළිබඳව කෙටි තේරුමක් මතක් කර දෙන්න අද බලාපොරොත්තු වෙනවා. අනිච්චානුපස්සනං භාවෙස්සෝ නිච්ච සංඥං පජහති. අනිච්චානුපස්සනාව වඩන්නා වූ යෝගාවචරය නිත්‍ය සංඥං පජහති නිත්‍ය සංඥාව දුරලයි ඈත් කරයි. ඒක තේරුම අප්‍රකටන දුට ප්‍රතිචාරය. අනිත්‍යානුපස්සනං භාවෙන්තු. අනිත්‍යානුපස්සනාව වඩන්නා. නිත්‍ය සංඥං පජහති නිත්‍ය සංඥාව දුරු කරයි. අනිත්‍ය සංඥාව හොඳට අනිත්‍ය භාවනාව හොඳින් සම්පූර්ණ කරගෙන යන්නා වූ අවස්ථාවේදී ලැබෙන්නා වූ ප්‍රතිඵලය මොකද්ද? හිත ඇතුලේ අනන්ත අපරිමාණ කාලයක් මුළුල්ලේ පැතිරීගෙන ඉතිරීගෙන ස්ථිර වෙලා තිබුණා වූ නිත්‍යය නිත්‍ය කියන සංඥාව නිත්‍ය කියලා හැඟීම හැඳිනීම අජහති අයින් කරනවා අයින් වෙනවා ඒ වෙලාවේ ඒ කියන්නේ අයින් වෙනවා කියන්නේ తాවකාලිකව අයින් වෙනවා එතකොට අපිට මෙතන හුඟා විස්තර කරන්න තිබෙනවා නමුත් ඒ තරම්ම මේ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වචන දෙක ගැන. කෙටි විස්තරයක කරන්නේ. අනිත්‍යානුපස්සනාව කියන එක කෙටියෙන් දන්නවා කවුරුත් අනිච්චස්ස අනිච්ඡන්ති අනුපස්සනා අනිච්ඡානුපස්සනා අනිච්චස්ස අනිච්ඡන්ති අනුපස්සන අනිච්ඡානුපස්සන හොඳ තේරුමක් ඒකේ තියෙන්නේ අනිච්චස්ස අනිත්‍ය වූ පංචස්කන්ධයගේ සංගත ධර්මයාගේ ධර්ම සමූහයාගේ අනිච්ඡං ඉති අනුපස්සන අනිත්‍යය අනිත්‍යය කියලා අනුපස්සන නැවත නැවත සබකා බැලීම අනිත්‍යානුපස්සන අනිත්‍යානුපස්සන නම් වේ මේ භාවනාව කරන මේ අවස්ථාවට එනකොට යෝගාවචරයට උඟක් දුරට හිතේ තැම්පත්කම තියෙනවා අර පංචස්ස ලක්ෂණ අවබෝධ වෙලා දැන් තියෙනවා සංකත ධර්මයන් සම්බන්ධව කෙටියෙන් හැඳිනීමක් ධාතු වශයෙන් වැටහීමක් තියෙනවා වැටහීමක් ධාතු වශයෙන් තියෙන නිසා මේවා මේ සංකත ධර්මය සම්බන්ධව තත්ත්වයේ තේරුම් අරගෙන තියෙන නිසා මේ අනිත්‍යානුපස්සනාව මෙතෙන්ට හොඳට ගැළපීලා හිතට එනවා. ගැළපීලා හිතට එන ස්වභාවයක් තියෙනවා. මේ අනිත්‍ය අනිත්‍ය අනුපස්සනාව හොඳ ප්‍රඥාසහගත ක්‍රියා සමූහයක්. ක්‍රියා සමූහය ඥාන කොටින්ම කියනවනම් ඥාන ක්‍රියාවේ ක්‍රියා සමූහය. මේ ඥානමේ ක්‍රියා සමූහය විරුද්ධයි නිත්‍ය කියන මේ හැඟීමට සංඥාවට. නිත්‍ය සංඥාන් කියවහම අපි සංඥා කියන්නේ හැඳිනීම. ඒ හැඳිනීම විතරක් ගන්නෙ නෑ. එහෙමනම් සංඥා චිත්ත දික්ඛි නිත්‍ය සංඥා නිත්‍ය චිත්ත නිත්‍ය දික්ඛි කියන අවස්ථා තුනම ඔබට සම්බන්ධයි. සත්‍යයන්ට නිත්‍ය සංඥාව තියෙනවා. නිත්‍ය හිත් පහළ වෙනවා. නිත්‍ය දික්ඛි පහළ වෙනවා. නිතර පහළ වෙන ගතියක් තියෙනවා. එතකොට සංඥාව කියන්නේ හැඳිනීම. ඒ හැඳිනීම මිත්‍යා සංඥා කියලා එම මේවට කියන්නේ. මිත්‍යා සංඥාවක් අරගත්තාම නම් යම් කිසි අරමුණක් සම්බන්ධව වැරදි යන්නමට හැඳිනීම ඇති කරගන්නවා. වැරදි වැරදි හැඳිනීම ඇති කරගන්න බොහොම භයානක දෙයක්. පුජ්‍යලයන් සම්බන්ධව, දේවල් සම්බන්ධව මේ ධර්මයන් සම්බන්ධව වැරදි හැඳින්වීම් ඇති කරගන්නවා. මුලින් මේ වැරදි හැඳින්වීම මෙයා මෙහෙමයි මේක මෙහෙමයි මේ දේ මෙහෙමයි කියලා හැඳින්වීමක් ඇති කරගන්නවා. එකතරයක් සංඥාව ඇති කරගත්තාම දෙවෙනි සැරේ ඒ සංඥාව ඇති වෙනකොට තවත් ඒක තර වෙනවා. තුන්වෙනි සැරේ ඒ සංඥාව ඇති වෙනකොට තවත් අර වෙනවා. තවත් දියුණු වෙනවා. මේ සංඥාව මේ විදියට සිය දහස් වරක් ඒ අරමුණ දිහාව බලන්න බලන්න සිය දහස් වරක් නොයෙක් තැන් වලින් නොයෙක් ලකුණු අරගෙනයි මේ සංඥාව පහළ වෙන්නේ. එතකොට එක අරමුණක් පිළිබඳව වැරදි අන්දමට ලකුණු ගත්තොත් සිය දහස් වරක් මේ දෙය කොයිතරම් නරකට හිතේ හැඳිනීමක් වෙලා තිබෙයිද මේ විදිහට ඇතිවෙච්ච මිත්‍යා සංඥාව දිනුනාම ඒ දිනු වෙච්ච මිත්‍යා සංඥාව කඩන්න බොහොම අමාරුයි. කොයිතරම් කිව්වත් කඩන්න අමාරුයි. අන්තිමේදී මිත්‍යා සංඥාවෙන් නම දෙන්නේ නැහැ. ඒ මිත්‍යා සංඥා පෙරලා ගන්නවා මිත්‍යා චිත්තයට. හිතම පහළ වෙනවා අන්තිමේදී. අර හැඳිනීම සංඥා පූර්වකයි හිත. ඊළඟට චිත්ත පූර්වක සංඥාව ඇති වෙනවා. අර සංඥාව මේකට සම්බන්ධ කරන චිත්ත පූර්වක සංඥාව. හිත මුල් කරගෙන ඇති වෙනවා ඊළඟට හරියට වඩා ඒක දියුණු. ඒ ගත්ත අරමුණ වැරදි යන්නමඩ ගත්ත අරමුණ කොයිතරම් භයානකද? අන්තිමේදී දිට්ඨි tattweටත් පෙරෙනවා. එතෙන්දී ඒ දිට්ඨි tattweට පෙරළුණෙන් පස්සේ කවුරු කිව්වත් ඒක වළක්වන්න බෑ. මොනාන්දමකින් කිව්වත් ඇයි මට මේක පේනවනේ හොඳට. කවුරු කිව්වත් මම මේක ගන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා බුදුරජාණන් වහන්සේ ළඟදී වුණත් මම ඔය කතාව බාර ගත්තා. මට පේනවා හොඳට. මට හොඳට මේක පේන මට හොඳට දර්ශනය දෙනවා මම මොඩෙක් නෙමෙයි මම ඥානවන්තයෙක් මට මේක හොඳට මම බලන ගාලට කාටවත් පේන්නේ නැති එකයි මේක වරද කියලා අනුන්ටයි දොස් කියන්නේ සමහර විට බුදුරජාණන් වහන්සේට දොස් කියන්නේ අර සත්‍යක වගේ උදවියට ඉතින් මෙන්න මේ මෙන්න මේ தത്വයට ගිහිල්ලා මේ දේවල් දෙන මේ මේ හැංගීම් හැංගීම් පිටිවිලි දෘෂ්ටි මෙන්න මේවා අනිත්‍යානුපස්සනාව දිනු කරනකොට මේ සංඥාවේ හිතන් සංඥා කිච්ච දිට්ඨි කියන මේවා කැඩිලා යනවා. තමන් ගෝර තමන් මේවා කඩා ගන්නවා. එතකොට මේක කඩා ගැනීමට තවත් හිතන්න දෙයක් තියෙනවා. මොකද මේ නිත්‍ය ගතිය, නිත්‍ය කියන හැඟීම ඇති වෙන්නේ අනිත්‍ය සංඥා අනිත්‍ය අනුපස්සනාව නැති නිසා. මේ අනිත්‍ය කියන හැඟීම සම්පූර්ණ නොවෙන් නොවීමට කරුණු දෙකක් තියෙනවා. ඒක හොඳට හිතේ තබා ගන්න. අපට අවශ්‍යයි මේ නිත්‍ය කියන හැඟීම කඩා දැමීමට. නමුත් අපේ අඩුපාඩුවක් නිසා මේක තාම තියෙනවා මේක තාම තියෙනවා ඔච්චර බණ කිව්වත් බණ ඇහුවත් ඒකත් සැකෙන් හොය තියෙනවා සමහර විට සමහරුන්ට කැඩිලා යනවා ඉංගල යනවා නමුත් ආයෙතරයක් එනවා මේකට කරුණු දෙකක් තියෙනවා මේ අර ධාතු වශයෙන් කර්මස්ථානයේද ගත්ත දේවල් ධාතු වශයෙන් හොඳට වැඩහෙනකොට ඒ කොටස් එකක් එකක් පාසා වෙන් වෙලා වැටෙනවා. එතකොට පඨවි ධාතු මේකයි, ආපෝ ධාතු මේකයි, තේජෝ ධාතු මේකයි කියලා ඒ ධාතුන්ගේ ස්වභාවය වෙන් වෙන් වෙලා වැටෙනවා. ඒ වෙන් වෙන් වෙලා වැටෙන අවස්ථාවේදී ඒවයි ඇතිවීම නැතිවීම දෙකත් එකම අර වෙන් වෙලා වැටෙනකොට හිතට වැටෙන ගතිය තියෙනවා. වැටෙන්න ඕන. නමුත් මේ ඇතිවීම නැතිවීම දෙක සලකන්නේ නැහැ. එකක් වශයෙන් සලකන්නේ. මේ අර විදියට ධාතු වශයෙන් සලකලා පුරුදු වෙච්ච එක්කෙනාට උදයක් ප්‍රය වශයෙන් ඇති වෙන මේ ඇතිවීම නැතිවීම දෙක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. ඒක මෙනෙහි කරනකොට අර එක එකක් වශයෙන් හිතට අරගෙන තිබිච්ච දේවා එකක් මේක එකක් මේක නැති වෙන්නේ නැතුව හෝම තියෙන එකක් වශයෙන් සලකගෙන හිටියේ මේක අර අනිත්‍ය තත්වය වහගෙන ඉන්නේ වහගෙන වැහිීමට හේතු කරුණු දෙක මොකන්ද මේ ඇතිවීම නැතිවීම දෙක මෙනෙහි නොකිරීම එකක් අනිත් එක අර එකක් වාගේ ස්වභාවයෙන් හිතන ගතිය ගතියෙන් වැහිලා කියන එක. එතකොට මේ දැන් අපි සලකලා බලමු හොඳට උදාහරණයක් වශයෙන් කිස් ගහක් අරගෙන භාවනා නිදේ. කිස් ගහ. එහෙම නැත්නම් ආනාපාන නිමිත්තට හිත යොදාගෙන භාවනා කරනවා. එතකොට අර පිස්සුගා මේ ආනාපාන වශයෙන් ලැබෙන උස්ම මේවා එකක් වශයෙන් මුලින් වැටෙන්නේ. මුලින් වැටෙන්නේ එකක් වශයෙන්. ඒ එකක් වශයෙන් වැටෙච්ච එක අර ධාතු වශයෙන් වැටෙනකොට පඨවි ධාතු කොටස් මේකේ තියෙනවා. ඒ කියන්නේ දැන් ආනාපානෙ වැටෙනව අවස්ථාවේදී හුස්ම ඇතුල් වෙන්නව පිට වෙන්නව අවස්ථාවේදී හුස්ම පිට වෙනකොටත් ඇතුල් වෙනකොටත් හැපිගෙන ඇතුල් වෙනවා හැපිගෙන පිට වෙනවා. හැපෙන්නේ මොකද පටවි දහස. එන පටවි දහස ශබ්ද ලක්ෂණ. එහාට මෙහාට සලන්නේ වායු දහස ස්වභාවය. උණුසුම් වශයෙන්, සීතල වශයෙන් දැනෙන්නේ. තේජෝ දහස. එතකොට ඒ එකම අර පටවි දහස කොටස් සම්බන්ධ කියන ආපෝ ධාතුව. මෙන්න මේ කොටස් වලින් ධාතු වශයෙන්. ඒ ධාතු වශයෙන් වැටෙනකොට මෙතන එකක් නෙමෙයි ගොඩක්. ගොඩක් නම් ඇතිවීම නැතිවීම තියෙනවා මෙතන. එතකොට ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක හොඳට හිතට වැටෙනවා. හොඳට හිතට වැටෙනකොට ඇතිවීම නැතිවීම දෙක ඊළඟට හිරට උනියක්. සම්බන්ධව කල්පනා කළාම ඉරටු මිටියක් ගත්තාම ඒක ඉරටු මිටියක් එතන එකක්. නමුත් ඒක එකක් එකක් භාෂා කල්පනා කරනකොට වෙන් කරනකොට ඉරටු ගොඩක් එකකට හේරගෙන තියෙනවා. එතන මිත්‍යා සංඥාවක් ඇති වෙලා තිබුණා. එතන මිත්‍යා සංඥාවක් හැදෙනවා. එතකොට මිත්‍යා චිත්තය කැඩෙනවා. මිත්‍යා දිට්ඨියක් කැඩෙනවා. ඔන්න ඔය විදිහට උදයම්මය දෙක ඇතිවීම නැතිවීම දෙක මෙනෙහි නොකරන නිසා සම්තතිය කියන මේ එකක් වශයෙන් අරගන්න ගතිය නිසා ඒ ගතියෙන් වැහිලා තියෙන නිසා මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කිරීමට අනිත්‍යානුපස්සනාව උපකාර වෙන්නේ මෙන්න මේ අනිත්‍යානුපස්සනාව කරන්නා අවස්ථාවේදී උදය වය ලෙස වැටහෙන නිසා මේ අනිත්‍යානුපස්සනාව කරන්නා අවස්ථාවේදී උදය වය ලෙස වැටෙන්න ඕන ඇතිවින් නැතිවින් දෙක ඇතිවින් නැතිවින් දෙක වැටෙනකොට ඒ එක්කම ඒ එකක් එකක් පාසා වෙන වෙන වශයෙන් ලැබෙන දේවල් වශයෙන් අර වැහිලා තියෙන මේ සංතතිය කැඩිලා යනවා. කැඩිලා යනකොට මේ ධර්ම සදාකාලික නෑ, දිදෙනවා, නැති වෙනවා, ඇති වෙලා නැති වෙනවා කියන හැඟීම නිත්‍ය සංඥාම කැඩිලා යනවා. නිත්‍ය චිත්තය පිටිවිලි කැඩිලා යනවා. නිත්‍ය දිට්ඨිය කැඩිලා මෙන්න මේ විදිහට අනිත්‍යානුපස්සනාව දිනු කරන්නා වූ අවස්ථාවේදී යෝගාවචරය අනිත්‍යං අනිත්‍යං කියලා කියන්න ඕන නැහැ. යෝගාවචරයට ඒ විදිහේ කතාවක් කරන්න ඕන නැහැ. සංස්කාර ධර්මය වශයෙන් තම භාවනාවට ගත්ත අරමුණ වෙනස් කරන්නේ නැතුව ඒකෙම එීම හිත ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමී සබා ගැනීමයි සබාගෙන මෙනෙහි කරමින් ඉදීමයි යෝගාවචරය විසින් කළ යුතු. ඒක සම්පත් වෙනවා. ඒක සමාධිමත් වෙනවා. ඒක සමාධිමත් වෙනකොට සම්පත් වෙනකොට අර ප්‍රඥා කෘතිය දෙවිද ලැබෙනවා. ප්‍රඥා කෘතියෙන් කෙරෙන්නේ කුමක්ද? අර ඇතිවීම නැතිවීම දෙක දර්ශනය කිරීමයි. ඇතිවීම නැතිවීම දෙක දර්ශනය කරන්නා වූ අවස්ථාවේදී සංස්කාරයන් සම්බන්ධව තියෙන වෙන් වෙන එකින් එකට එකින් එකට වෙන් වෙලා ගැනීම ඇති වෙනවා එතෙන්දී නිත්‍ය සංඥාව භාරයම නැති වෙනවා එතකොට නිත්‍ය දීප්තියක් නැති වෙනවා මෙන්න මේ අනිත්‍යානුපස්සනාවේ සත්‍යය විදර්ශනා භාවනාව ගෙන යනව අවස්ථාවේ දෙවෙනි කාරණේ දුක්ඛානුපස්සනම් භාවෙන් සුඛ සංඥා පජහත් දුක්ඛානුපස්සනාව දුක්ඛානුපස්සනාව කියන්නේ දුක ගැන හැඟීම නැවත නැවත පහළ වෙන්නා වූ එක මේක දුකයි මේක දුකයි කියලා දුකයි දුකයි කියලා කියනවා නෙමෙයි හිතනවා නෙමෙයි සංස්කාරයන්තර අරමුණු භාවනාවට ගත්ත අරමුණට සම්බන්ධ සංස්කාරයන් දෙක යොදාගෙන ඉන්නව අවස්ථාවේදී මේ ඇතිවීම නැතිවීම දෙක හොඳට වැටහෙනවා නම් වැටහෙනව අවස්ථාවේදී දුක්ඛානුපස්සනාවට දිදේට පිට වැටෙනවා අනිත්‍යානුපස්සනාව වැඩෙන විට දුක්ඛානුපස්සනාව ඒ එකම ඉදිරියට එනවා එතකොට යද නිච්ඡං සං දුක්ඛං කොයි විදිහට ධර්මානුකූලවත් වැඩෙන්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් නිත්‍ය නම් ඒක සැපයි. කොයි විදිහට ධර්මානුකූලව විවේක හැඟීමක් ඇති වෙනවා ඒ එක්කම විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයාට දුක්ඛානුපස්සනා මේ සංස්කාරයන් දුකයි දුකයි කියලා වැටහීම හොඳට වැටහෙන පිළිවෙලක් තියෙනවා. ඒක වහගෙන ඉන්න දෙයක් තියෙනවා. මේ ඇතිවීම නැතිවීම දෙක පේනවා නමුත් මේ දුක්ඛ ලක්ෂණේ සමහර විට වහගෙන ඉන්නවා. වහගෙන ඉන්නේ මේ ඉරියව්. ඉරියව් එහාට මෙහාට වෙනස් කරනවා. භාවනාවට ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ලිංගක් රිදෙනකොට ඔන්න අනිත් පැත්තට හැරෙනවා. ආයේ ඒ පැත්ත ටිකක් රිදීගෙන එනකොට අනිත් පැත්තට හැරෙනවා. රිදෙන්නත් ඉස්සෙල්ලාම එක විදියකට ඉන්නේ නැහැ. කොදුක යට කරනවා. අවශ්‍ය වැටෙන්න ඕන දුක ඒක යට කරගන්නවා මේ ඉරියව් මාරු කිරීම. ඉරියව් මාරු කරන්නේ නැතුව ඉන්න ඕන දුක්ඛානුපස්සනාව සම්පූර්ණ වෙනවා. මේක දැවෙන විදියට දැනෙන, හැදෙන විදියට දැනෙන, විඳෙන විදියට දැනෙන, පිළිස්සන විදියට දැනෙනවා මේ සංස්කාර කුඩුව. නමුත් මේවා දුකයි, මේ සංස්කාර දුකයි කියන හැඟීම ඇති කරගෙන ඉන්නට කොහේ වැටහිච්චාගේ කියලා සතිමත්ව ඉන්නවද? අන්න එතකොට ඉරියව් මාරු නොකර ඉන්නකොට ඔන්න මේ දුක්ඛ ලක්ෂණය හොඳට වැටෙනවා. දුක්ඛ ලක්ෂණය හොඳට වැටෙනකොට මේ සංස්කාරය සැපයි. මේ සංස්කාරය සැපයි මේවා හොඳයි කියලා සුභ සුඛ වශයෙන් ගත්ත හැඟීම් තියෙනවා සංසාරේ. නොඑක් විදියට තියෙනවා. දැන් සමහර විටක ඒ ඒ තැන් වලම පේන දුක නමුත් ඒ කාමතෙන් වල දාලා අර කොහෙවත් නැති සුඛයක් අරගෙන සුබ ගතියක් අරගෙන ඉස්සරහට අරගෙන අරක වහදා දුක් ගතිය වහගන්න මේක ඔය තාව ඩිංගක් ඔය දුක් ලැබුණට අමාරුවක් ලැබුණට මේක හොඳයි මේක යහපත් මේ සුභයි මේක සැපයි කියන ওই විදිහේ හැඟීමක් තියාගෙන ඉන්නේ සංසාරේ මේ පංචස්කන්ධ කෝඩුව සැපයි මේක ස්වභාවය. ওই විදිහට අරගෙනයි මේ සංසාරේ පවත්වාගෙන ආන්නේ. මේක දුක් වශයෙන් තේරුම් ගත්තා නම් මේ සංසාරේ පවත්න්නේ නැහැ. සංසාරේ ප්‍රාර්ථනා මනුෂ්‍යයෙක් වෙන්න ප්‍රාර්ථනා කළා. යම් කිසි ප්‍රණීතියක් නිසා ආසාවක් නිසායි මනුෂ්‍යයෙක් වුනේ. ඒකට ප්‍රතිදෙන් දෙවියනේ පුනේ භවයක මේ ප්‍රාර්ථනාවක් නිසා ප්‍රණීතියක් නිසායි භාවනාවක් නිකාන් මේ විදිහ ආකාර කරන්නේ නැහැ ගිය මාසෙකට මේක දුක්ඛයෙන් වැටුණා නම් වැටුනේ නැහැ මේක සංසාරයේ දිගට එන එකක් මේ සුඛ සංඥාව සුඛ සංඥාව වගේම අර මුලින් කිව්වා වගේ සුඛ චිත්ත සතයි කියන එකක් ඇති වෙනවා සුඛ සංඥාව ඇති වෙලා ඇති වෙලා ඒක දිනුනාම අන්තිමේදී සුඛ කියන චිත්ත පරම්පරාවයි ඊළඟට සුඛ කියන දිට්ඨිය වෙනවා. අනගත සුඛ සංඥා, සුඛ දිට්ඨිය, සුඛ දිට්ඨිය. ඔය විදිහට ඇති වෙනවා. ඒවා තිබුණායින් පස්සේ මේක දුකේ කියලා මම කිව්වට බාරගන්නේ මේ දුකේ දුකේ කියලා කිව්වට මේ මොන දුකක්ද? ඔහොමද කියනවා දුක. ඔය ස්වභාවයෙන් ගතියන්නේ කියලා මම ගන්නවා. ඒක යට කරලා දාන්න. කොහොමද එන්නේ? සතුටු නැහැ දුකයි කියන්නේ. සමහර උදවිය අනිත්‍ය කියන කතාවට සතුටු නැහැ. අහන්න සතුටු නැහැ. දුකයි කියන වචනේ අහන්න සතුටු නැහැ. නමුත් මේකේ තියෙන දේ තියෙනව ස්වභාව ඒක අහන්න සතුටු නැහැ. ඔන්නේ මේ දීතියක මහත. මේවා දියුණු වෙච්ච දීතියේ මහතයි. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයන් දේශනා කරන්නා වූ අවස්ථාවේදී මේ අනිත්‍ය කතාව දුක් ස්වභාවයේ අඳුනන දේශනාව කෙරෙනකොට මිනිස්යන් නෙමෙයි දෙවියෝ දීර්ඝායුෂ දෙවියෝ කම්පා වුණා අපි නිත්‍යයි නිත්‍යයි හැමදාම ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ ඒ අඥානය වෙන්නේ නැහැ කියනවනේ එහෙම වෙන්නේ නැහැ කියනවනේ කියලා කම්පා වුණා. කයද බැඳිලා. අර ඒ විදිහේ දීප්තිය ගත්තාම අපට මේ ධර්මයන් අහලා එක්තරා ආන්දමක සුතමේ ඥානයක් තියෙනවා. සුතමේ ඥානයක් නැති වෙනකොට මේ විදිහට ධර්මයක් කවදාකවත් අහන ලැබෙන්නේ නැති කෙනෙකුට මේ සදාකාලික හැඟීමක් යුක්තව ඉන්නේ එතකොට මේ කාණිත්‍යයි දුකයි කියනකොට හත්හල් පහයි එනිසා මෙතෙන් දෙවෙනි අනුපස්සනාව කරන්නා වූ ඇත්තෝ අනුපස්සනාව හොඳට ප්‍රකට වීමට නම් හෙල්ලෙන්නේ නැතුව ඇදිතා දුරට ඇදිතා වේලාවක් ඒක ආගමේම ඉඳගෙන ඉන්න මහන්සි ගන්න ඕනේ. එතකොට දුක්ඛානුපස්සනාව සම්පූර්ණ වෙනවා. සුඛ සංඥාව, සුඛ දිට්ඨිය, සුඛ දිට්ඨියදී නොලංග වශයෙන් හැරෙයි. ඊළඟට අනත්තානුවස්සන. ආරත්ත එතකොට දුක්ඛත් දුක්ඛන් කියනපස්ස අනු අනුපස්සන දුක්ඛානුපස්සනයි කිය අප දැන තේරුම මේ විදිහට ගන්න ඕන. එතන අනත්තාන අනු අනුපස්සන අනුපස්සන අනාත්ම ධර්මයන් පිළිබඳව නැව අනාත්මයේ කියන නැවත නැවත හැඟීම අනත්තානුපස්සනාව. එතකොට අනත්තානුපස්සනාව උද්දන් කරන්න කරනකොට ආත්මයක් දිනනවා කියලා හැඟීමක් බොහෝ විට බොහෝ දෙනා තුළ තියෙනවා. ලෝකයේ තියෙන ආගම් හැම එකම වාගේ මේ ආත්මයක් තියෙනවා කියලා ආත්ම දෘෂ්ටිය තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආත්ම දුක්ඛය හදාගෙන මේ අනාත්ම අනත්තානුපස්සනාව ඒ දුක්ඛය කඩා ගැනීමට උපකාර වන්නා වූ දේශනාව අනුපස්සනාවක් ඥානමය ක්‍රියාවක්. එතකොට මේ අනත්ත අනාත්මය අනාත්ම හැඳීම යත වෙලා තියෙනවා. මක්නිසාද මේක මේ ඝන සංඥාව ඝන සංඥා කියලා එකක්. ඒ කියන්නේ මත්දේක විස්තර කරන සාමාන්‍යයෙන් මේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට යොදන්න ඕන මෙනෙහි කිරීමේ ක්‍රමය ධාතු විනිර්භෝගේ කියන්නේ කොටස් වෙන් කරලා වෙන් කරලා සලකන්න පොදු පොදු වෙන්නේ මේවා පඨවි ධාතු මේවා ආපෝ ධාතු මේවා තේජෝ ධාතු මේවා වායෝ ධාතු මේ ආකාශ ධාතු මේ විඥාන ධාතු කියලා මේ විදිහට ධාතු කොටස් අර කායානුපස්සනාවේදී සඳහන් වෙන කාලෙට මේ මේ ශරීරයේ මේ මේ කොටස් මේවා මේවා කියලා කලකන්නා වාගේ පංචස්කන්ධයේ පිළිබඳව එකක් එකක් පාසා එක එක කොටස් වෙන් වෙන් කරලා කලකන්න පුරුදු වෙන්න ඒවා කලක වෙන් වෙන් කරලා කලකනකොට ආත්මයට ඉඩක් නැහැ ආත්මය කියලා දෙයක් ගැනීමට තරක් නැති වෙනවා. මේක මම කලකන්නේ නෑ. ගෙඩි පිටින්ම මේක ඇතුලේ තියෙනවා ආත්මයක්. ඇතැම් උදවිය රූපය ආත්මය වශයෙන් සලකනවා. ඇතැම් විට ඇතැම් කෙනෙක් වේදනාව ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් සංඥාව ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් සංඛාර ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් විඥානීය ආත්මය කියලා සලකනවා. ඒ විදිහට නොඑක් විදිහට මේ ආත්මය ගැන කලකන්නෝ ඉන්නවා. ලෝකේ මේ බුද්ධ දේශනාවේ සඳහන් වන අනාත්ම ධර්මයේ සම්පූර්ණ කර ගැනීමට මේ විදිහට ධාතු වශයෙන් වෙන් කරගන්න ඕනේ. ඒ වෙන් කරලා කල බලන්න ඕනේ. එතකොට අර ඝන සංඥාව කැඩිලා යනවා. ඝන කියන්නේ එකට එකතු වෙයි. එකතුකම්. එකතුව සැලකීම. ඒකනේ කැඩිලා බිඳිලා යනවා. එතකොට අනත්තානුපස්සන භාවෙන්තෝ හත්ත සංඥාව පදහ. එතකොට ආත්ම කියන හැඟීම නැති වෙනවා. ආත්මයක් තියෙනවා කියන හැඟීම නැති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් සමිදර්ශනාවට ගන්න ලක්ෂණ තුන. ත්‍රි ලක්ෂණය. ලක්ෂණස්සය කියන්නේ එහෙමයි. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ මේ කොටස් තුනටයි. මේ කොටස් තුන හොඳට සාලකන පිළිවෙලට සැලකෙන පිළිවෙලට අවබෝධය ඇති වෙන පිළිවෙලට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට එහාට අනිත් ඒවත් සලකන්න ක්‍රමක්‍රමයෙන් අවස්ථාව ලැබෙනවා ඇති අද දවසේදී. මේ අනුපස්සන 18 මෙන්න මේ තුන විතරයි අද කියන්නට බලාපොරොත්තු වෙන්නේ. අනිත් කොටස් අනිත් දවස් වල එක දිග කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අද මේ විදිහට විදර්ශනාව කිරීමට පුරුදු වෙන්න ඕන, විදර්ශනාව තර කරගන්න ඕන, විදර්ශනාව සකස් කරගන්න ඕන. මේ විදිහට විදර්ශනාව සකස් කරගෙන බලාපොරොත්තු වන්නා වන්නමද කියනම ලක්ෂණය අවබෝධ කරගෙන ආත්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ විදර්ශනා ඥානවල බලයෙන් සගන් වශයෙන් පිළිගැනගෙන අවසානයේ ලෝකෝත්තර ඥානවලින් සමුච්ඡය දක්හාණයෙන් කෙරෙන්නේ කිරීමේ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා